අපිට විශාල පිනක් සිද්ධ කරගන්න පුළුවන් මේ ජීවිතේ. විශාල කෝසලයක් අපිට අත්පත් කරගන්න පුළුවන්. මේ දිනවල ජයමඟ රූප වාහිනී විකාශය වන මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා විවරණ ධර්ම දේශනා මාලාවේ දැන් අදට નિયમિત පින්වත්නි සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයේ තියෙන පින්ඩපාත පාරසුද්ධි සූත්‍රය. මේ සූත්‍ර දේශනාවට මූලික වෙන්නේ සරියුත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා පින්වත්නි සාරිපුත්තය ඔබ බොහොම පැහැපත් වෙලා බොහොම වර්ණවත් වෙලා මේකට හේතුව කුමක්ද මේ කාලේ කොයි වගේ විහරණයකින්ද ඔබ වහන්සේ වැඩ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරන සරියුත් මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සඳහන් කරනවා මම ශුන්්‍යතා විහරණයෙන් තමයි වාසය කරන්නේ නේද එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්තේ බොහොම වටිනා කොච්චර වටිනවද ශුන්්‍යතා විහරණය කියලා කියන්නේ බොහොම වටිනා විහරණයක්. ශුන්්‍යතා විහරණේ වාසය කරන කෙනා මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා තමයි මේ ධර්ම දේශනාව පටන් ගන්න. ධර්මය කාරණාවන් කීපේ ඉස්මතු වෙන්නේ පින්වත්නි. හරි බොහොම වටින කාරණා කීපයක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙන මේ සූත්‍ර දේශනාව සඳහන් කරන්නේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරනවා සාරිපුත්තය යම්කිසි කෙනෙක් ශුන්්‍යතා විහරණයට යම්කිසි කෙනෙක් කැමති නම් ඒ කෙනා පිණ්ඩපාත යනකොට පිණ්ඩපාත පාරිශුද්ධිය කියලානේ මේ සූත්‍රයේ නම. පිණ්ඩපාතේ ගියාට පස්සේ මේ පිණ්ඩපාතේ කොයි වගේ පිණ්ඩපාතයේ තුලින් තමන්ව පිරිසිදු කරගන්න වැඩපිළිවෙලා දාණයට වඩින ගමන් තමන්ගේ ජීවිතය පිළිබඳ කල්පනා කරන ස්වභාවය. ඒ වගේම දානයක් හැමදාම දැන් බලන්න භික්ෂුන් වහන්සේ නමකට පින්වත්නි හැමදාම දානි ගන්න වෙනවනේ. ඕනම කෙනෙක්ට ආහාර අනුභව කරන ස්වභාවයක කයක්නේ තියෙන්නේ. අපේ මහා බෝධිසත්වයාණන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා වසර 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා බඩපොත්ත පිටපොත්තට ඇලෙනකන් දුක් විඳලා මේ ඔළුව වේලිලා ගිය ලබු කට්ටක් බවට පරිවර්තනය වෙනකන් ආහාර පාලනය කරලා ඇඟ රැලි වැටෙන ස්වභාවයකටපත් වෙනකන් වාඩි වුණ තැනින් නැගිට ගන්න බැරි වෙන තරමට ඇඟ කළු වෙනකන් මේ ඇඟට ලොකු දුකක් දුන්නේ ආහාර පාලනය කරලා මූලික වශයෙන්. අපිට උනත් එක දවසක් එක වේලක් බඩගින්න ඉන්න අමාරුයි. නේද? එතකොට ආහාරයෙන් මේ ශරීරයේ පවත්වාගෙන යන ස්වභාවයක් තියෙනවා. එතකොට අම්මලා තාත්තලා අඬද්දි බුදුරජාණන් වහන්සේගේ හෝ බුද්ධ ශ්‍රාවකයාණන් වහන්සේ නමක්ගේ ධර්මය අහනකොට සදහැවත් අයට ශ්‍රද්ධාව උපදිනවා. ඒ කියන්නේ යම්කිසි අයට ශ්‍රද්ධාව උපදිනා බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංග්‍රහණය ගැන පැහැදෙනවා. ඒ බණ අහලා. බණ අහලා පැහැදිලා කල්පනා කරනවා සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝගාසෝ පබ්බජ්ජා බොහොම සම්බාධ සහිතයි ගිහි ජීවිතය බොහොම කම්කටොළු සහිතයි ඒක කෙලෙස් වලට ආහාරයක් ඒ නිසා පබ්බජ්ජා පැවිදි සුවේ කියලා කියන්නේ අභ්‍යවකාශයක් වගේ බොහොම නිදහස් ජීවිතයක් මහන්තං මා භෝගස්කන්ධම් පහය අපං මා භෝගස්කන්ධම් පහය මහන්තං මා ඥාති පරිවට්ටම් පහය අපං මා ඥාති පරිවට්ටම් පහය මහත් වූ භෝගස්කන්ධය අතහැරලා දාලා සුළු භෝගස්කන්ධය අතහැරලා දාලා දැන් බලන්න ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙන කෙනාට මේ ලෝකේ ඉපදෙනකොට අම්මගෙන් තාත්තගෙන් උරුම වෙලා තියෙන යම් දෙයක් තියෙනවා නම් තමන් හරි හම්බ කරගත්ත යම් දෙයක් තියෙනවා නම් පැවිදි වෙනකොට ඒ ඉඩම් කඩම් යාන වාහන භවභෝග සම්පත් අතහරින්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ අබිනිෂ්ක්‍මණයේදී යම් භෝගයක් තියෙනවනම් යම් gedarak තියෙනවනම් යම් ඉඩමක් තියෙනවනම් ඒ ඉඩම දාලා එන්න තරම් ශක්තියක් සුළු හෝ වේවා විශාල හෝ වේවා ඒ වගේම ඥාති පිරිසක් ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා නංගි මල්ලි ඉන්නවා එහෙම නැත්නම් ස්වාමියා භාර්යාව ඉන්නවා මේ අය අයින් කරන්න පුළුවන් තරම් ශක්තියක් මම නැවත වාරයක් මේ අය සමග ජීවිතේ මේ විදිහට ගත කරන්නේ මම උතුම් කෙනෙක් වෙනවා මම වෙනස් කෙනෙක් වෙනවා මම හරියට නිකන් මහවැලි කැලණි කළු වලවේ ගංගාවල් වගේ මේවා මහා මුහුදට ගියාට පස්සේ මහා මුහුද කියන නාමය විතරයි යොදන්නේ. ආන් ඒ වගේ එක එක කුල වලින් પરම්පරා වලින් මේ ශාසනයට ආපු අය බුදුරජාණන් වහන්සේගේ දරුවෝ. මං ඒ ස්වභාවයටපත් වෙනවා. මං බුදුන් වහන්සේ කියලා කියන්නේ මහා විශේෂ කෙනෙක්, උතුම් කෙනෙක්. උන්වහන්සේට දෙවියන් පවා වඳිනවා. උන්වහන්සේට බ්‍රහ්මයෝ පවා වඳිනවා. මිනිස්යන්, දෙවියන්, බ්‍රහ්මයන් වඳින උත්තරම ගුණ උන්වහන්සේ ළඟ තිබුණා. මේ මහා උත්තම ගුණ දරාගෙන හිටපු කෙනා අඳින විදිහට මම අඳිනේ අඳිනවා. ඒ පොරෝපු විදිහට මම සිවුර පොරවනවා කියලා සියලු ගිහි බඳුන් මතහැරලා දාලා ප්‍රෝජ්ජා භූමියට පත් වෙන කෙනාට ආහාරය කියන එක අනිවාර්ය දෙයක්. ආහාරය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා මේ මේ පිංගුතුන් හැමදෙනාම හිමිදිරි පාන්දර බුදුන් දහසක් බුදුන් හිමිදිරි පාන්දරම දන් කඳ ඔළුවේ තියාගෙන විහෙර විහාරස්ථානයට මේ ඇත්තෝ යන්නේ නේද සුදු පාට ඇඳුම් මැදගෙන ඔළුව උඩ දාණේ තියාගෙන බොහෝම ගෞරවයෙන් දාණේ අග්‍රභාගයේ බුදුන් වහන්සේට පූජා කරන බලාපොරොත්තු වෙම් අවශේෂ භාගයේ විහාරස්ථානයේ වැඩ වාසය කරන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්වාමීන් වහන්සේලාට පූජා කරලා මොනතරම් මේ රටේ මේ වෙලාවේ මේ ලෝකයේ පින්වත්නි දවසක් ගත්තොත් මොල් කොපමණ කොපමණනම් දානේ දීලා සතුටු වෙන මහා පින් සිද්ධ කරගන්න අනුත්තරම් මහා අනුත්තර වූ පින් සිද්ධ කරගන්න පුණ්‍ය ශේෂ්ඨයක් බවට සංග්‍රහණයපත් වෙලා තියෙනවද කියලා අපි දන්නව නේද? ඉතින් ආන් ඒ විශාල පින් දැස් කරගන්න දැන් බලන්න ඇත්තටම රැකී රක්ෂායින් කළා වෙලෙහෙන දාම්මයින් කළා ඒ කාලේ ඉතුරු කරගන්න ඒ කාලය ඉතුරු කරගන්න ඒ කියන්නේ යම්කිසි ආයාසයෙන් දැන් ගිහි ගෙදරින්දී අපි මුදල් හම්බ කරගන්න හදන්නේ. මේ සියලු වැඩ කටයුතු අතහැරලා දාලා මට ලැබෙන ආහාරයක් ලබා ගැනීම අරමුණින් ඒ සියලු වෙලා ඉදිරි කරගෙන මම බණ භාවනා කරනවා, පොත් කියවනවා, භාවනා කරනවා, බුදුන් වඳිනවා, බණ කියනවා, බණ අහනවා, භාවනා කරනවා, වත්පිළිවෙත් කරනවා ආදී මහා උතුම් චේතනාවන් මූලික කරගත්ත ජීවිතයක් තමයි සකස් වෙන්නේ. ඒ ජීවිතේ බොහෝම වටින ජීවිතයක්. ඒ ජීවිතය හරිම ගුණවන්තයි. හිල්වන්තයි නැනවන්තයි මේ මහා වටිනා ජීවිතය ගත කරනකොට ලද ආහාර ආහාරය අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි ලද ආහාරය තමයි ගන්න වෙන්නේ. පිඬුසිඟා වඩිනවා නම් gederin gederata gederin gederata gederin gederata මොනවාගේ ආහාරය ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒ වගේම Tamanda කැමති ආහාරය එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. දානය කොයි වගේ ලැබෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ආහාරය කියන කාරණාව තුළ පංචකාම ගුණේම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි ආහාර දකිනකොට අපේ කෙලෙස් උපදිනවා. ආහාර ගැන කතා කරනකොට සමහර අය ආහාර ගැන කතා කරන්නේ රස ආහාර ගැන ඒ පිළිබඳ උමනා වැඩි වෙන විදිහට දැන් මේ කාලා කාලේ ගොඩාක් අය කෑම ගැන කතා කරනවා. එතකොටත් අපිට ආසාව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි කෑම සමහර සුවඳට කෑම හදන. ඒ සුවඳ දැනෙනකොටත් අපිට ආහාර තණ්හාව වැඩි වෙනවා. ඒ විතරක් නෙමේ සමහර ආහාර අපි ස්පර්ශ කරලා බලන්න කැමති. අල්ලන්න අල්ලන්න සමහර ආසාවල් වැඩි වෙනවා ආහාරේ. ආහාර අතට අල්ලනකොට ආහාර මිරිකනකොට ආහාර කැබලි කරගන්නකොට අපිට ලොකු ආසාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ ආහාර පිළිබඳව ඒ අනුභව කරන වෙලාවට කොහොමත් ආහාර රස තෘෂ්ණාව කියන එක ප්‍රතිවික්ෂා කරේ නැත්තම් අපිට හරි අමාරු වෙනවා මේ ආහාරය කෙලස් නූපදවා ගන්න විදිහට පාවිච්චි කරන්න. ඒ වගේ ආහාරයක් භික්ෂුන් වහන්සේට හැමදාම පින්වත්නි වළඳන්න සිද්ධ වෙනවා. ආහාරය වළඳන්නම සිද්ධ වෙනවා. ආහාරය නැතුව මේ කය පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. මේ කය භ්‍රමචාරී ජීවිතේ ගත කරන්න මේක මදේ වැඩි කරන්න නෙමෙයි මේක පැහැපත් කරගන්න නෙමෙයි පරණ වේදනාවල් අයින් කරගන්න අලුත් වේදනාවල් ඇති වෙන එක වළක්ව ගන්න මේ දානේ ගන්නම වෙනවා ඔන්න බලන්න මේ සූත්‍රය මේ දානේ ගන්නට පින්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේ නමක් ගැන තමයි සූත්‍රයේ දේශනාවේ සූත්‍ර දේශනාව තුළ කාරණාව පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ සරියුත් මහා ස්වාමීන් වහන්සේට සදාහන් කරන මහරහතන් වහන්සේට සාරිපුත්තය යම් කිසි කෙනෙක් ආහාර ලබා ගැනීම පිණිස පිණිසුගා වඩිනවා. නිවන් දකින්න බලාපොරොත්තු වෙන කෙනෙක් පිණිසුගා වඩිනකොට පිණිසුගා වඩිනකොට ඒ වගේම දාණය gederin gederට අරගෙන ආපහු විහාරස්ථානයේ ආරාම භූමියට වනසෙනසුනට වඩිනකොට තමන්ට මෙන්න මේ වගේ අදහස් ඇති වෙන්න පුළුවන් ආකාරය කියන්නේ 13 ආකාරයකින් මේ සූත්‍රය විස්තර කරන මට මතක හැටියට මුලින්ම පින්වත්නි දැන් බලන්න ඒ සිහි කල්පනාවේ වඩින ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වඩිනකොට හරි වැඩලා එනකොට හරි ලෝභය ඇති වෙනවද දැන් කො සිහි කල්පනාවෙන් යන්න ඕන මට මම පාරේ හිමින් හිමින් ඇවිදගෙන යනකොට දැන් අපි හිතමුකෝ අපිට දානය පූජා කරනවා යම්කිසි කාන්තාවක් දානය පූජා කරනවා ඒ කාන්තාව දකින්නකොට එහෙම නැත්නම් ඒ කාන්තාවක් කියලා දැනගන්නකොට අපිට කෙලෙස් උපදින්න පුළුවන් කමක් තියෙනවා කෙලෙස් උපදින්න කියන්නේ අධික ලෝභයක් ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට දාණය පාත්‍රයට වැටෙන අපි අකමැති සමහර වෙලාවට යම්කිසි අපත්‍ය ආහාරයක් උනත් වැටෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි දන්නේ කොයි වගේ ආහාරයක් දෙයිද කියලා. එතකොට අපිට අපත්‍ය ආහාරයක් අපි අකමැති ආහාරයක් එහෙම නැත්නම් ආහාර බෙදනකොට හොදි ටිකක් බෙදනකොට පාත්‍රයේ එළියට වැටුනොත් සිවුරෙත් එක ගෑවුනොත් යම්කිසි පටිගයක් යම්කිසි ගැටීමක් එන්න පුළුවන් කමක් තියෙනවා. නේද? ඒ වගේ යම්කිසි ලෝභයක් යම්කිසි දේශයක් ආදී කෙලෙස් ධර්ම උපදින්න පුළුවන්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නපාතේ ගිහිල්ලා එනකොට තමන්ට ලෝභ දේශ මොහ ඇති වුණා නම් ඒක අකුසල් කියලා දැනගන්න. මේක අදක්ෂතාවයක්. ලෝභය ඇතිවීම අදක්ෂතාවයක්. දේශය ඇතිවීම අදක්ෂතාවයක්. පටිඝය ඇතිවීම අදක්ෂතාවයක්. මෝඩකම ඇතිවීම අදක්ෂතාවයක්. ඒක දැනගෙන සෙනසුනට ඇවිල්ලා මොකද්ද කරන්න ඕන? ඒක දුරු කරන්න ව්‍යායාම කරන්න ඕන වීර්යය කරන්න ඕන මට අද දවසේ පින්නපාතේ ගියාට පස්සේ මෙන්න මෙහෙම අදක්ෂතාවයන් ගොඩක් ඇති වුණා මට නිවනට බාධා මං අම්මා තාත්තා අඬද්දී අතහැරලා දාලා ඇවිල්ලා මම මේ පිළිවෙතේ ඉන්නකොට ආහාරය හොයාගෙන යන ගමනේදී මට විශාල බැඳීමක් ඇති වුණා. එහෙම නැත්නම් විශාල ගැටීමක් ඇති වුණා. මං නංගි අතහැරලා නේද ආවේ, අක්කා අතහැරලා නේද ආවේ, ඉඩම් අතහැරලා නේද ආවේ. නමුත් මට ආසාවක් ඇති වුණා නේද? මට මේක ලෝභ දේශමෝ මගේ අදක්ෂතාවය. මම gederin ආපු වැඩ කටයුත්ත මට කරගන්න බැරි වෙනවා මෙන්න මේ අදහසේ හිටියොත්. මට චීවරේ දාලා ආපහු ගෙදර යන්න වෙනවා මේම හිටියොත්. ඒ නිසා මේක නොගැලපෙන්නම් මට මේක වැරදි දෙයක් මේක නොවිය යුත්තක් මේ වෙලා තියෙන්නේ කියලා පින්හනේ සිහිය උපදවාගෙන ඒ අදාපු අකුසලයේ යටපත් කරගන්න අකුසලයේ දුරු කරන්න අකුසලයේ විස්කම්මන වශයෙන් ප්‍රහාණය කරන්න සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න තද ආදී වශයෙන් අකුසලයේ යටපත් කරගන්න ප්‍රහාණය කරන්න වෙරවීරය කරන්න ඕන. එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් පින්ඩපාතේ ගිහිල්ලා එනකොට ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැත්නම් එයාට යම් අදක්ෂතාවයක් ඇති වෙන්නේ නැත්නම් අලෝභය නම් ඇති වෙන්නේ අදේශය නම් ඇති වෙන්නේ අමෝහය නම් ඇති වෙන්නේ අපිට කරදරයක් වෙන්නේ ඒ පින්ඩපාතේ ගිහින් එන ගමන ඒ පින්ඩපාතේ ගිහිල්ලා එන ගමනත් එක විශාල කුසලයක් වර්ධනය වෙනවා නම් කමඨහනට මා දැන් හිතමුකෝ අසුබ කමඨහන වඩන භික්ෂුව පින්ඩපාතේ වඩිනවා යන්නේ අසුබකමටහන අරගෙන උඩින්නම් පල්ලය දක්වාම අසූචි වලින් පිරිච්ච ශරීරයක් මට තියෙනවාය මේ ශරීරය මස් ගොඩක්ය මේකේ ඇතුලේ මහා මස් ගොඩක් තියෙනවා මේක ඇතුලේ මහා ලේ ගොඩක් තියෙනවා මේක ඇතුලේ සෙම තියෙනවා මේක ඇතුලේ හොටු තියෙනවා මේක කුණු ගොඩවල් සමූහයක ශරීරයක් මේ ශරීරය අරගෙන යන්නේ කියලා හොඳ දේ අරගෙන යනවා ආරාම භූමියට එනකම්ම ඒ කර්මස්ථානයේම කවුරු කොහොම පාරේ මුණ ගැවුණා හැමෝගෙම කෙල්ල තියෙන හැමෝගෙම ලේ තියෙන හැමෝගෙම මස් තියෙන හැමෝගෙම හම තියෙන හැමෝගෙම ශරීර ඊටාම් අපවිත්‍රයි ඊටාම් ගඳයි ශරීරවල මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙන මේක අමුතුම ගැලීමක් වගේ එකක් ආන් මේ විදිහට යම්කිසි කුසල කර්මස්ථානයක ගිහිල්ලා එනකම්ම ඒක රැක ගන්න පුළුවන්කමක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි දහවල රෑ සතුටින්ම ගත කරන්න. දහවල රෑ ප්‍රීති ප්‍රමෝදයෙන්ම ගත කරන්න. ඇයි කුසලයක් වර්ධනය වෙන විදිහට තමයි පින්ඩපාතය කරලා ඇවිල්ලා තියෙන දාණය ලබා ගන්න ගිහින් ආහාරය ලබා ගන්න ගිහිල්ලා අකුසල් ඉපදිලා නැහැ කුසල් ඉපදිලා තිනවා කියලා සතුටු වෙන්න කියලා මෙන්න මේක තමයි පින්ඩපාතය පළවෙනියට පින්ඩපාතයෙන් ප්‍රත්‍යක්ෂා කරලා තමන්ව පිරිසුදු කරගන්න ක්‍රමය. පින්වත්නි අද අපි මේ සමාජයට අවධානය යොමු කරලා බැලුවොත් හැමෝම බලන්නේ අනිත් අය පිරිසිදුයිද නැද්ද කියලානේ හිතෙන් නේද? අහවලා මෙහෙමයි අහවලා මෙහෙමයි අහවලා මෙහෙමයි කියලා අනිත් අයගේ අඩුපාඩු අනිත් අයගේ නොගැලපෙන දේවල් හොය හොයා හොය හොයා හොය හොයා බලන බලන්න ශාසනය කියන දේ මහා අමුතු දෙයක්. ශාසනය කියන දේ මහා ගුණවන්ත පැත්ත. ශාසනය කියන්නේ හරි පිරිසිදු පැත්තක්. අනිත්‍යය කළ නොකළ දේවල් නෙමේ ශාසනය තුල ඉන්න භික්ෂුව තමන් කළ නොකළ දේවල් තමයි හොයා බලන්නේ. තමන්ගේ හිත දිහා, තමන්ගේ කය දිහා, තමන්ගේ වචන දිහා ගැන හොයා බලනවා. තමන් පිළිබඳ ආපහු හොඳට හැරිලා බලනවා. යම් කිසි කටයුත්තක් කරලා ඉවර වෙලා ආපහු හැරිලා බලනවා. මගේ දක්ෂතාවයක්ද වර්ධනය වෙලා තියෙන්නේ, අදක්ෂතාවයක්ද වර්ධනය වෙලා තියෙන්නේ මොන තරම් ආදර්ශයක්ද බලන්නකෝ. නේද මොන තරම් මෙහෙම භික්ෂුන් වහන්සේලා සියනමක් මෙහෙම කටයුතු කරොත් එහෙම මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන ඒ භික්ෂුන් වහන්සේ ඉන්න ආරාමයේ පන්සල මොන තරම් වටිනවද? ඇයි ඒ අනිත් අයගේ යමක් හොයන අය නෙමේ. Tamange කළ නොකළ හොඳ නරක හොයන කෙනෙක් නම් අනිත් අයට කවදාකවත් කරදරයක් කරන්නේ කවදාකවත් කරදරයක් කරන්නේ නැහැ. තමන්ගේ අඩුපාඩුකම් හදා ගන්නවා. තමන්ගේ හොඳ දේවල් පිළිබඳ තමන්ම සතුටු වෙනවා. මේක තමයි පළවෙනි පිරිසුදු කරගන්නා ක්‍රමයේ ප්‍රතිවේක්ෂා කරලා නුවණින් කල්පනා කරලා පිරිසුදු වෙන්න අකුසල්ද මට හටගන්නේ කුසල්ද කියලා. ඉතින් කාල වේලාවට අනුව අපි මේ සූත්‍ර දේශනාවලට අනුව මේ ගිහි පින්වතුන් කල්පනා කරන්න ඕන මම යම් කිසි කටයුත්තක් කරනකොට දැන් මේ ස්වාමීන් වහන්සේට ආහාරය අනිවාර්යයෙන්ම ඕන දෙයක් අත්‍යවශ්‍ය කාරණාවක් ආහාරය නිසා ගමට පින්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේට ඒ කාලය ඇතුළත හැමදාම මේක කරන්න අවශ්‍ය වෙන හින්දා තමයි බුදුරජාණන් වහන්සේ අපිට හිතෙන හැටියට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිවේක්ෂාව පිළිබඳ දේශනා කළ තියෙන හැමදාම ආහාර වෙනුවෙන් ස්වාමීන් වහන්සේට කටයුතු කරන්න වෙනවා. එතකොට මේක අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් වැඩ පිළිවෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් පින්නපාතේ වැඩම කරලා එනකොට පංචකාම ගුණ පිළිබඳ අදහස ඇති වෙනවා නම් පංචකාම ගුණයක්ම මතක් වෙනවා නම් පරණ රූපයක්ම මතක් වෙනවා එහෙම නැත්නම් ශබ්දයක්ම මතක් වෙනවා ගන්ධයක්ම මතක් වෙනවා රසයක්ම මතක් වෙනවා ස්පර්ශයක්ම මතක් වෙනවා මම ගිහි කාලේ කොහොම හිටපු කෙනෙක්ද මම මෙහෙම ගෙදරක හිටපු කෙනෙක් මම මේ වගේ පුටු වෙල ඉඳපු කෙනෙක් මම මෙහෙම ආහාර ගත්ත කෙනෙක් මම මේ වගේ ඇඳුම් ඇඳපු කෙනෙක් මට මේ වගේ සපත්තු තිබ්බා මට මේ වගේ පුටු තිබ්බා මට මේ වගේ ඇඳුම් තිබ්බා මම මෙන්න මේ වගේ ඊඩමක හිටියා මේ වගේ ගෙදරක් තිබ්බා ආදී වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැම එකක්ම මතක් වෙනවා නම් ඒ මතක් වෙනකොට ආයේ හිත වැටෙනවා නම් යම්කිසි අදක්ෂතාවයක් ඇති වෙන පංචකාම ගුණම මතක් වෙනවා නම් පින්වන්නේ යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෑයම් කරන්න වීරය කරන්න ප්‍රහාණය පිණිස කටයුතු කරන්න කියලා. හැබැයි පින්න පාතේ කරගෙන එනකම්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් කරදරයක් නැත්තම් ඉන්ද්‍රිය සංවර කරගෙන ගිහිල්ලා එන්න පුළුවන්කමක් තියෙනවා සතුටු වෙන්න කියලා කියන පංචකාම ගුණ වලින් Tamanට ප්‍රහාණය වෙලා තින්නේ මගේ ළඟ පංචකාම ගුණයන් ප්‍රහාණය වෙලා කියලා සතුටු වෙන්න කියලා මේ ශුන්්‍යතා විහරණය ගැනයි මේ පැහැදිලි කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නපාතේ ගිහිල්ලා එනකොට පින්නපාතේ වැඩම කරලා ආපහු විහාරස්ථානයට එනකොට මගේ පංච නීවරණ කොයි වගේ තත්වයකද තිබුණේ නේද? අපි මේ කාරණා කීපේ ඊටාම කෙටියෙන් පැහැදිලි කරලා පස්සේ වේලාව එන හැටියට මේ කරුණ පැහැදිලි කරගමු. පංච නීවරණ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ වගේම ඊට පස්සේ දේශනා කරනවා කොහොමද සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳ ඒ වගේම ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ බල භාවනාව පිළිබඳ බොජ්ජංග පිළිබඳ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ කොයි වගේ தත්වයක්ද තියෙන්නේ ඒ වගේම විද්‍යා අවසානයේද විද්‍යා විමුක්තිය දක්වාම විද්‍යාව කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය චතුප්පපාත ඥානය ආසවක්ඛ්‍ය ඥානය මේ විද්‍යා ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ ඒ වගේම විමුක්ති විද්‍යා විමුක්තිය පිළිබඳ කොහොමද පත්‍ය විමුක්තිය කියලා කියන්නේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා දෙකක් තියෙනවා. එතකොට මාර්ග අවස්ථාවේදී සමාධියත් එක්ක තියෙන ධර්ම වලට චේතෝ විමුක්තියක් කියලා කියනවා. ප්‍රඥාවක් විමුක්තිය කියලා කියන්නේ ඵල අවස්ථාවේදී තියෙන ස්වභාවය නිර්වාණය සම්බන්ධයෙන් සඳහන් කරනවා. එතකොට මේවා පිළිබඳ කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ මට මෙන්න මෙහෙම ප්‍රතිවේක්ෂාව මල් ළඟ තියෙනද මම ත්‍රිවිද්‍යාධාරීද මම බින්දපාත කරගෙන එන මම ත්‍රිවිද්ද ත්‍රිවිද්‍යාවෙන් පරිපූර්ණ කෙනෙක්ද මට පෙරවිසු කඳ පිළිවෙලත දැනගන්න පුළුවන්ද මට චතුපපාත ඥානෙ තියෙනවද මට ආසවක්කේ ඥානෙ තියෙනවද ඒ වගේම මට විමුක්තිය පිළිබඳ අදහස තියෙනවද එහෙම නැත්නම් ඒ පිළිබඳ මහන්සි වෙන්න කියන එහෙම තියෙනවනම් ගොඩාක් සතුටු වෙන්න කියනවා ඉතින් අපි බලමු මේ කාරණා 13ක් තියෙන අපිට පුළු පුළුවන් හැටියට කාරණා කීපයක් මතක් කරගන්න බලමු. ඔන්න බලන්න පින්වන්නේ පංච නීවරණ ගැන අපි බලමු කොහොමද මේක මේ පිළිබඳ අපි දන්නා කාමච්ඡන්දය කියලා කියන්නේ විශාල ණයක් ගත්තා වගේ එකක් කම්සැප පිළිබඳ තියෙන ලොල් බව ආහාරයට තියෙන ලොල් බව රූපයට තියෙන ලොල් බව ශබ්දයට තියෙන අධික ලොල් බව ගන්ධයට තියෙන ලොල් බව මේක අතහරින්න බැරි ගතිය අපිට තේරුම් ගන්න පුළුවන් මලගෙදරක් වුණා කියලා හිතන්නකෝ අපිට සමීප කෙනෙක් කය අතහැරලා දාලා යනවා අපේ තාත්තා වෙන්න පුළුවන්, අපේ අම්මා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පින්වතුන්ගේ ස්වාමියා, භාර්යාව, දුවල පුතාලා කවුරු හරි මරණයටපත් වෙනවා. ඕනම වෙලාවක වෙන්න පුළුවන් කමක් තියෙනවානේ අද වුණත් නේද? දැනටත් ඇස්පිල්ලා වදිනවද නැද්ද? දැනටත් ඇස්පිල්ලම් වදිනවා කියන එකේ තේරුම මේ ඇහැ අනිවාර්යයෙන් වැහෙන්න තියෙන එකක්ද නැද්ද? නිදා ගන්නකොට කොහොමවත් ඇස් දෙක වැහිලා තියෙන හැබැයි මලමිනිය කියලා කියන්නේ ඇහැ කොහොමත් වැහිලා තියෙන එක සදාකාලික ඇස් දෙකක් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. මේ ඇස් දෙක බලන්න බැරි වෙන විදිහට ඕන වෙලාවක වේලා යන්න පුළුවන් කමක් තියෙනවා. මේ කන් දෙක අගුලක් දැම්ම වගේ වැහිලා යන්න පුළුවන් කමක් තියෙනවා. මේ නහය මේ අතපය කිලෝ 10ක් 20ක් 30ක් වගේ ඔසවා ගන්න බැරි වෙන විදිහට මේ අයට අත්දැකීමක් ඇති ගිලන් කවුරු හරි ගෙදර ඉන්නවනම් රෝගී කෙනෙක් ගෙදර ඉන්නවනම් යන්න ඉන්න බැරි කවුරු හරි දත් මදින්න යනකම් පින්වන්නේ Tamanට තනියම දත් මැද ගන්න බෑ ඒක කොච්චර අමාරුවක්ද කියලා බලන්නකෝ. Tamand වැසිකිලි කැසිකිලි කරගන්න ඉනෙන් පල්ලෑ හොලව ගන්න බෑ කවුරු හරි යන්න ඕන. Tamand තනියම අනුභව කරන්න බෑ කවුරු හරි කවන්න ඕන. Tamand තනියම නාන්න බෑ කවුරු හරි නාවන්න ඕන. Tamand තනියම කාමරෙන් එළියට පුටුවකින් බහැලා ඇඳෙන් බහැලා යන්න බෑ කවුරු හරි එක්කන් යන්න ඕන. මේ පිංගුතුන් හොඳට හිතලා බලන්න මගේ කටේ තියෙන දත් ටික මට මැද ගන්න බැරුව කවුරු හරි එනකම් බලාගෙන ඉන්න උනොත් මේ කටේ දත් ටික මදින්න ඒක මොන තරම් වෙහෙසක්ද කවුරු හරි එන්න උනොත් මට මට කොච්චර බාද බඩගිනි දැනෙනවද මට ආහාර ගන්න පුළුවන් මට කොච්චර බඩගින්න දැනුණත් මට කවුරු හරි එනකම්ම ඉන්න ඕන නම් ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් මේ ඇත්තෝ හිතලා බලන්න මට දැන් බඩගිනි වෙනවා මම තනියම ආහාර ගන්න නැති වෙනවා කවුරු හරි මගෙන් අහනකම් හරි කියලා හිතලා බලන්න ගෙදරින් ඉඳන් කවුරු හරි ඇහුවෙවත් නැත්නම් කෑවද කියලා නිකන් හිතන්න ගිලන් වෙලා ඉන්න වෙලාවක පින්න්නේ වැඩ රාජකාරීත් එක්ක තමන් ළඟට කවුරු හරි ආවේ නැත්නම් කොච්චර දරන්න වේද? තමන්ට නාඬුවමනාව තියෙන මේ රස්නේ කාලේ පායන කාලේ ඇඟ දාඩිය දාන කවුරු හරි ඇවිල්ලා මාව එකතු කරන් ගින් හොදනකම් මට තනියම යන්න බැරි තත්ත්වයන් දාඩිය පිරාගෙන දරාගෙන ඉන්න වෙන එක කොච්චර අපහසුතාවයක්ද? ඒ රෝගී අවස්ථාව මරණය කියලා කියන්නේ කවදාකවත් ආයේ ඇස් දෙක මට අරින්න බෑ කියන අවස්ථාව. කවදාකවත් මේ කන් දෙකෙන් මට මුකුත් වැඩක් කරන්න බෑ කියන දැනෙන මේ දැන් තියෙන කන් දෙක. මේ අතපය මට ආයේ කවදාකවත් මේකෙන් වැඩ ගන්න බෑ. මදුරුවෙක්වත් එලව ගන්න බැරි ගානට මේ කය අක්‍රිය වෙන අවස්ථාව. නේද? මේ කටෙන් කතා කරන්න ඌමනාව තිබ්බට එක වචනයක්වත් එළියට දාගන්න බෑ ගම් ගාලා අලවලා වගේ හිතේ තියෙන දේ එළියට පිට කරගන්න බැරි අවස්ථාව. එළියට ගිය හුස්ම ඇතුළට එන්නේ නැති ස්වභාවයක්. මේ ඇත්ත දන්නවා සමහර මරණාසන්න වෙලාවේ ඇතුලේ තියෙන සෙම වැහෙනවා. අපි උස්ම ගන්න පද්ධතියට පින්වන්නේ සෙම ඇවිල්ලා සැරෙන් සැරේ වැහෙනවා. අපිට හරි අමාරුයි ඒක උස්ම ගන්න. සැරෙන් සැරේ උපකරණ වලින් සෙම සමහර අය ගයින් කරනවා. මේක ඉවරයක් නෑ. මේක නවත්තන්න එක. ඒ කියන්නේ ඉවරයක් නැති සෙම පිරෙනවා පිරෙනවා පිරෙනවා ඉවරයක් නෑ. උපරිම පිරෙනකොට එළියට ගිය හුස්ම ටික ඇතුළට ඌමනා හුස්ම ටික ගන්න බෑ සෙම වලින් මග පිරිලා. කොච්චර වේදනාවක්ද? ඇතුලේ හුස්ම ටික එළියට දාගන්න බෑ සෙම විලින් අවහිර වෙලා. වයසට ගිය කෙනෙක් නැති වුණ වෙලාවක ඇඳ ළඟ හරි හිටියානම් ඒ බඩ ඇදෙනකන් හුස්ම තද කරගන්න උත්සාහයක් ගන්නවා. ගන්න උත්සාහයක් ගන්න මේ ඉලෑට පෑදෙනකන්. ඒක හරි අමාරු වෙලාවක් පින්වත්නි. යන්නේ නැති පාඩට මල මූත්‍රා පිට වෙන වෙලාවක්. එතකොට මේ වගේ අවස්ථාවකදී පින්වත්නි අපි මේ උත්සාහ සඳහන් කරන්න ගියේ අපේ වගේම ඒ වගේම ළඟපාතේ ඉන්න කෙනෙක් නැති වෙනකොට ඒ මලමිනිය ළඟට ගිහිල්ලා කලන්තේ දාලා වැටෙන අය ඉන්නවද නැද්ද? ඇයි තාත්තා මට කියන්නේ නැතුව ගියේ? ඇයි අම්මා මට කියන්නේ නැතුව ගියේ? ඇයි මේ කතා කරන්නේ නැති ඉන්නේ? එහෙනම් කලන්තේ දාන වැඩක්ද නැද්ද? කෙනෙක්ගේ වෙන්නේම කලන්තේ දාන වැඩක්ද නැද්ද? කාම මුර්ජාවක්, සිහි නැතිවීමක් වගේ එකක්. එහෙනම් කාමච්ඡන්දය කියලා කියන්නේ බරපතල තත්ත්වයක්ද නැද්ද? අපේ ළඟපාතේ ඉන්න අය අපිට අපි ඉන්න අතරතුර කාලයේදී ඒ අය මිය ගියොත් මට දරන්න බැරි පීඩනයක් එනවා කියලා කියන ආයේ පණ එන්නේ නැත්තම් සමහර අය පින්ගන්නේ මුළු ජීවිත කාලෙම උමුතු වෙලා යනවා අයියෝ තාත්තා නැතුව මං ඉන්නේ මම කන්නේ මම නාන්නේ මම අඳින්නේ මාත් මැරිලා කෝච්චියට පයින්න ආදි වශයෙන් උම්මන්දක භාවයටපත් වෙන අය ඉන්න ළඟ ඉන්න අය ප්‍රියයන්ගේ වෙන්වීමේ දුක දරන්න බැරුව ඒ වගේම තමන්ගේ ජීවිතයේ අත කැඩුනොත් කකුල කැඩුනොත් මේ ඉන්ද්‍රියන් අකර්මණ්‍යතාවයටපත් වුනොත් මට යමක් කරගන්න බැරුණා කියලා මානසික වැටෙන අය ඉන්නවා. එහෙනම් කාමච්ඡන්දේ මේ අතහැරලා දාලා යන්න තියෙන ඉඩම අතහැරලා දාලා යන්න තියෙන අම්මා තාත්තා අතහැරලා දාලා යන්න තියෙන සියලුම දේවල් වලට ඇලීමක් තිබ්බ කියලා පින්හන්නේ වැඩක් තියනවද කොයි වෙලාවක හරි අයින් වෙලා යන්න තියෙන දේවල් පිළිබඳ මම අයින් කරගන්න බැරි වෙන විදිහේ මනස සකස් වෙන විදිහට මම කල්පනා කරොත් එහෙම ඒකට කියනවා ඒ කාමච්ඡන්ද අධික කෙනෙක්. ඉතින් මම පින්නපාත කරන් ඉද්දි මම දන්නවනම් අම්මෝ මට කාමච්ඡන්දේ බහුල වුණානේ. මම ගෙදරක් දැක්ක යනකොට මට හිතුණා ඒ වගේ ගෙදරක් හදන්න. මට වාහනයක් යනවා මම දැක්කා. මට හිතුණා වාහනයක් ගන්න. මේවත් එක මම මගේ භාවනාව වැඩෙන්නේ නැත්තම් මට නිවන් දකින්න හිතෙන්නේ නැත්තම් මට මේ ලෝකේ අතහැරෙනවා කියලා දැනෙන්නේ නැත්තම් මතක් වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න කාමච්ඡන්දයක් ඇති වෙලා තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න වෑයම් කරන්න කියලා. හැබැයි ගමනක් ගිහින් එනකොට මට කාමච්ඡන්දේ නැත්තම් මට මේ කම් ලෝකයේ පිළිබඳ මේ කාම ලෝකයේ පිළිබඳ ඇලීමක් ඇති වෙන්නේ නැත්තම් මට හොඳට කර්මස්ථානය මෙනෙහි කරගෙන ගිහිල්ලා ඉන්න පුළුවන් නම් මට අලුත් අලුත් අය මුණ ගැහෙන්නේ නැත්තම් අලුත් අලුත් සම්බන්ධතා ගොඩනගෙන්නේ නැත්තම් නැතුව බෑ කියන එකතු වෙන්නේ නැත්තම් සතුට උපදවා ගන්න ප්‍රීතිය උපදවා ගන්න දවස පුරාම ඇයි මේ මල් ළඟ කාමච්ඡන්දේ නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ව්‍යාපාදේ අරමුණු වල ගැටෙන ස්වභාවය මට තියෙනවා නම් මං ගමනක් ගිහින් එනකොට පින්නපාතේ කරගෙන එනකොට කාගෙත් එක්ක හරි ගැටිලා නම් මෙන්නේ. ඒකට හරි ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. ස්වාමීන් වහන්සේලා දෙනමක් ස්වාමීන් වහන්සේලා දෙනමක් ගමනක් වැඩම කරපු වෙලාවක නායක ස්වාමීන් වහන්සේ සමග පොඩි ස්වාමීන් වහන්සේ නමක් වඩිනකොට එක ඇලක් ළඟින් එතරේ වෙන්න බැරුව කාන්තාවක් ඉඳලා තියෙනවා. මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ කල්පනා කරලා බලලා මේ කාන්තාව ඒ දරුවා පොඩි කාන්තා ළමයෙක් ඒ ළමයා ඒ ඇලෙන් ගොඩ තියලා මේ ඇලෙන් ගොඩ තියලා ආරාමයට වැඩම කරලා තියෙන පොඩි ස්වාමීන් වහන්සේත් එක්ක. පොඩි ස්වාමීන් වහන්සේ කල්පනා කරලා දෙනවා දැන් මේ කාන්තාවන් නායක හාමුදුර අතින් අල්ලලා එහා පැත්තෙන් තිබ්බා. මේක නොවිය යුත්තම් මේක නොගැලපෙන්න. ආන් එහෙම කියාගෙන විහාරස්ථානයට එනකම්ම ඇවිල්ලා ආපු ගමන් මහපු කාරණාව තමයි නායක හාමුදුරනේ ඔබ වහන්සේ කරපු වැඩේ හරිනේ. නොගැලපෙන දෙයක් නේද කරේ භික්ෂුන් වහන්සේට ගැලපෙන්නේ නැති දෙයක් කළේ කාන්තාවක් අරගෙන එහා පැත්තෙන් තියලා ආවා. මේ වෙලාවේ මේ නායක ස්වාමීන් වහන්සේ කියනවා මම ඒ කාන්තාව එතනින් එහා පැත්තෙන් තියලා ආවා. හැබැයි පොඩි හාමුදුරුවෝ ඒ කාන්තාව ලූඩ තියාගෙන පන්සලටම අරගෙන ඇවිල්ලා නේද කියලා මේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරා. අපිට හොඳ කතාවක් පින්වන්නේ මේක. නේද? දැන් සමහර අයත් එක්ක අපි ගැටුණොත් එimhe සමහර අපිට අමතක කරන්න බෑ. දවස් ගණන් ඉන්නවා, සති ගණන් ඉන්නවා, සමහර අය මාස ගණන්, සමහර අය අවුරුදු ගණන්. අහවලා මෙහෙම කිව්වාය, මට මෙහෙම ඇයි කිව්වේ? මේක කරන්න හොඳ නැති වැඩක්, මේක මෙන්න මේ වගේ වැඩක්. ඇයි මෙහෙම කිව්වේ කියලා අපි ඒ අරමුණුත් එක්ක ගැටෙන ගතියක් තියෙනවා. ආන් ඒ වගේ ස්වාමින් වහන්සේලාට දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා එන අතරතුර ගැටීම වැඩි වෙනවා නම් එන්න එන්න වැඩි වෙනවා නම් ඒක මහා වේගයෙන් ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන. ගැටීම ඇති වෙන්නේ නැත්නම් සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලුම සත්වයන් සැප කැමැති අය සියලුම අය ජාති දුක විඳ අය ජරා ව්‍යාධි මරණ දුක් විඳින අය ආගම් ભેද පැත්තකින් තියලා සියලුම දෙනා පිළිබඳව කොයි තරම්නම් වෛරය නිසා දුක් විඳින්නේ නැද්ද? කොයි තරම්නම් කෝපය නිසා දුක් විඳින්නේ නැද්ද? ශරීර නිසා කොච්චර දුක් විඳින්නේ නැද්ද? නිවන් දකින්න බැරුණු හින්දා සතර පායේ කොච්චර දුක් විඳින්නේ නැද්ද? ආදී වශයෙන් සියලු ලෝක සත්‍යයන් පිළිබඳ අර කරණීයමෙත්ත සූත්‍රයේ තියෙන්නේ නේද? අම්මට ළමයා දැනෙනා වගේ මාතා යතා නියම් පුත්තම් මායසායක පුත්තම අනුරක්කේ ඒවම් විසබ්බ භූතේසෝ මාන සම්භාවය පරිමාණං කියලා අම්මා කෙනෙකුට තමන්ගේ එකම දරුවා දැනෙන්නේ මේ ළමයා කෑවද මේ ළමයා නෑවද මේ ළමයා ඇන්දද ජීවිත පරිත්‍යාගයෙන් ළමයා බලා ගන්නවා වගේ සියලුම සත්‍යයන් පිළිබඳ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ම පිළිබඳ විශාල මිතුරුකමකින් අපිට ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් අපිට තරහ යන්නේ නෑ. එහෙම මිත්‍රත්වයක් ගොඩනගා ගන්න මේ පින්වතුන් වෙරවීරය කරන්න ඕන පින්වන්නේ මේ ධර්ම දේශනාවත් එක්ක. අපි වුණත් අපේ පැත්තට හැරෙන්න ඕන. දාණය ලබා ගන්න වාරයක් වාරයක් පාසා මගේ පටිගේ වැඩි වෙනවා නම්, ව්‍යාපාදයේ වැඩි වෙනවා නම් ඒක නොවිය යුත්තක්. මම මහා වේගෙන් උපරිම මහන්සි වෙලා මම මෛත්‍රී චේතෝ විමුක්තියක් ඇති කරගන්නවා. මෛත්‍රී ප්‍රථම ධානයක් ඇති කරගන්නවා. මෛත්‍රී කාරණාව ඉස්මතු කරගන්නවා, ඉෂ්ට සිද්ධ කරගන්නවා, උත්තරී මනුස්ස ධර්මයක් බවට පත් කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි තීන මිද්දාදී ඇති වෙනවා නම් මට මම මහා අලසකමින් නම් පින්නපාති ගිහිල්ලා ආවේ මට කම්මැලි හිතෙනවා නම් ඒ දාණය වළඳලා මම දවස පුරාම නිදා ගන්නවා නම් එහෙම නැත්නම් මම බණ භාවනාවක් කරන්නේ නැහැ වතපිලිවෙතක් මම කරන්නේ නැත්නම් ඉතින් මේ පිංගුතුන් කල්පනා කරන්න ඕන ආහාර අරගෙන මම ආහාර අරගෙන මම කම්මැලි වෙ ඉන්නවනම් දවස පුරාම අම්මා තාත්තා කරන වැඩ ගැන මම දන්නේ නැත්නම් ඒ අය හම්බ කරලා දෙන දේවල් ගැන දන්නේ නැත්නම් ඒ අය නැගිටින වෙලාව මම දන්නේ නැත්නම් බෙදලා තියෙන ටික විතරක් නම් කන්න මම බලාගෙන ඉන්නේ ඒක නොවිය යුත්තම් මේක කම්මැලි වැඩක් මේක නොගැලපෙන්නක් මම වීරිය කරන්න ඕන මේ රටේ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා ලොකු කැපකිරීම කරනවා මම කැපකිරීම කරන්න ඕන මමත් මහන්සි වෙන්න ඕන ධනෙ හම්බ කරන්න මහන්සි වෙන්න ඕන ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕන පිනට යමක් දෙන්න යමක් හොයන්න ඕන කියලා වීරිය කරන්න ඕන ගිහි පිඟතුන්නම් සිල් ආරක්ෂා කරන්න ඕන නේද භාවනා කරන්න ඕන ගිහි පැවිදි කියලා නෑ ඕනම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නිවන් දකින්න නේද ඒ නිසා තීන මිද්දෙන් මම කොච්චර අපහසුතාවයෙන් ඉන්නේ මේ ඇත හොඳට ප්‍රතිවේක්ෂා කරලා බලන්න සමහර අය මට වැඩක් තියෙනවා කියලා නිකන් ඉන්න. සමහර අය මම වැඩ කරලා ඉවරයි කියලා කම්මැලි කමේ ඉන්න. සමහර අය වැඩිපුර ආහාර ගත්තා කියලා කම්මැලි කමේ ඉන්න. සමහර අය ආහාර ගත්තේ නැහැ කියලා කම්මැලි කමේ ඉන්න. ආන් වගේ කම්මැලි වෙන්නේ නැතුව, තීන මිද්දේට අහු වෙන්නේ නැතුව අපි උත්සාහ කරන්න ඕන. මට හෙට දවසේ ගමනක් යන්න තියෙනවා අද වැඩිපුර උත්සාහ කරන්න ඕන. නේද? මට ගමනක් ගිහින් ආවන ගමන ගිහිල්ලා මට බුදුන් වඳින්න බැරුණා. අද මම බුදුන් වඳින්න ඕන. ආන් වගේ ගිහි පින්වතුන් වගේම අපිත් කල්පනා කරන්න ඕන මට මම මුළු ජීවිත කාලයම ගොඩාක් මගේ කාලේ නාස්ති වුණා පුංචි කාලේ නම් මගේ කාලේ නාස්ති වුණා අන් අය වෙනුවෙන් සමහර අම්මා තාත්තා වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් ස්වාමියා භාර්යාව වෙනුවෙන් දැන් මම පැවිදි වෙලා ඉන්නවා ඉතින් මම මේ පැවිදි වුණ වෙලාවේ මට නිවන් දකින්න ඕන මාව මට නිවන් දකින්න බැරුණොත් මම තනකොළ කන සතෙක් වෙලා උපදින්න පුළුවන් හරකෙක් වෙලා එළුවෙක් වෙලා උපදින්න පුළුවන් අසුචිය කන ඌරෙක් වෙලා බල්ලෙක් වෙලා උපදින්න පුළුවන් පොළොවේ ඇතුලේම කළුවරේ ඉන්න ගැඩවිලෙක් කියලා උපදින්න පුළුවන් වතුරේම ජීවතන මාළුවෙක් වෙන්න පුළුවන් කමක් තියෙන වගේ හොඳට කල්පනා කළා එහෙම නැත්නම් නිරිසතෙක් වෙන්න පුළුවන් කමක් තියෙන මට මහා භයානක තත්ත්වයක් මේ ඇතෝ දන්නවා තිරිසන් අපායේ තියෙන දුක පින්වත්නි සමහර වෙලාවට මේ අය දැකලා ඇති ওই ගවයන් එහෙම ගවයන් එහෙම කොච්චර දුක් විඳිනවද? යාළගේ ඔළුවට කුළු ගෙඩි වලින් ගහනවා. යාළගේ දැන් අපේ නහයට පොල් කෙන්දක් දැම්මම කොච්චර අමාරුද? ගවයන්ගේ නහයට පින්වන්නේ දානවා කඹ දාලා තියෙනවා, ලනු දාලා තියෙනවා කොච්චර අමාරුද? නේද? ඒ විතරක් නෙමේ ලාඩම් ගහනවා, යකඩ පුච්චලා අනිනවා, කං කපනවා, මේ පණ පිටින් කං කපනවා, දණියෙන් පල්ලෑ, ඒ කියන්නේ කුර වෙනම කපනවා. මරණවා මේ ආගදී මහා දුක්පින් අන්නේ කාටවත් කියන්න බෑ අපිට නම් කියන්න කෙනෙක් හරි ඉන්නවා සතෙකුට අඬ ගහලා කියන්නද මගේ කන කපනවා මගේ බඩ කපනවා මගේ කකුල කපනවා මාව බේර ගන්න මට වතුර පොඩ්ඩක් දෙන්න මට සේලයින් ටිකක් දෙන්න මගේ තුවාලෙට කවුරු හරි බෙහෙත් දාන්න මේ පිංගතුන් හිතනද අත කපලා දාලා දවස් දෙකක් ඉන්න උණු කොච්චර මාරුද කනක් කපලා දවසක් ඉන්න උණු කොච්චර මාරුද තිරිසන් සත්තු මේ අනන්ත දුක් විඳිනවා පිංගල්නේ එහෙමනම් භික්ෂුන් වහන්සේලා හැටියට අපි කල්පනා කරන්න ඕන මට තේන මිද්දේට මං ඉඩ දෙන්නේ මම භාවනා කරනවා මම මහන්සි වෙනවා මම ගුරුවරයාට ගෞරව කරනවා ඉන්න සහෝදර හාමුදුරුවරුන්ට ගෞරව කරනවා මම නිවන් දකින්න මහන්සි වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා මේ තීන මිද්‍යාවක් හටගෙන තියෙන මේක කම්මැලි වස්තුවක් මේක අයින් කරන්න මහන්සි වෙනවා කියලා අපි මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම පංච නීවරණාන් මේ විදිහට ඒ විතරක් නෙමෙයි පින්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානයන් පිළිබඳ මේ පින්වතුන් දන්නවා කායානුපස්සනාව තියෙනවා වේදනානුපස්සනාව තියෙනවා චිත්තානුපස්සනාව තියෙනවා ධම්මානුපස්සනාව තියෙනවා යම්කිසි කෙනෙකුට හොඳට කල්පනා කරන්න පුළුවන් නම් කායානුපස්සනාව ගැන අපි දැන් පින්නපාතේ ගිහිල්ලා එනකොට භික්ෂුන් වහන්සේට අපි අර කලින් කිව්වා වගේ <clears throat> අසුබ කර්මස්ථානයේ කායානුපස්සනාවේ දෙතිසම් මහා කුණුප කොටස් තියෙනවා කියලා භාවනා කළා. හැබැයි ගිහිල්ලා එනකොට මට එකපාරම සුබ සංඥා ගොඩාක් ඇවිල්ලා නම් නේද? දැන් මේ පින්වතුන් දන්නවා සුබ සංඥාව එනකොට හරි අමාරුයි. අසුබ සංඥාව එනකොට විශාල පහසුවක් තියෙන මේ ජීවිතේට. පින්වත්නි මේ ඇස් වලින් හටගන්න එළියට එන කඳුළු ඒ වගේ මේ කෙස් මේ ලොම් මේ නිය මේ දත් මේ ලෝකයේ කොච්චර ගඳ ඇතිද කොච්චර සැර ඇතිද නේද මේ අපවිත්‍ර ශරීරයක් තියෙන්නේ කියන අදහස එන්නේ නැත්තම් මම නැවත නැවත නැවත නැවත වපුරන දේට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. හොඳට කර්මස්ථාන අරගෙන වඩන්න ඕන. නේද? ඒ වගේම වේදනානුපස්සනාව පිළිබඳ ලැබෙන වේදනාවල් පිළිබඳ හොඳට නැවත නැවත නැවත නැවත දැන් බලන්න සමහර අය ආහාරය කටේ තියාගෙන ඉන්නවා ගිලින්නෙත් නැහැ. ඇයි ඒ ගිල්ලොත් බඩට ගියොත් රහ දැනෙන්නේ නැහැ. කටේම තියාගෙන ගොඩාක් වෙලා ඉන්නකොට රහ වැඩිපුර ටිකක් දැනෙනවා. ඉතින් අන්න බලන්න කොච්චරනම් මේ වේදනාවට ඇලිලාද කියලා. නේද? ආන් ඒ වගේ වේදනානුපස්සනාව පිළිබඳ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම අසුක වේදනා පිළිබඳ කොයි වගේ தත්ත්වයක්ද තියෙන්නේ මම මේවට ඇලිලාද මේ වගේ ඇත්ත ස්වභාවය මොකක්ද? මේකේ යථාභූත ස්වභාවය මොකක්ද? එහෙම නැත්නම් මම හිතට ඇලිලාද? චක්කු විඥාණයට ඇලිලාද? සෝත විඥාණයට ඇලිලාද? ගාන විඥාණයට ඇලිලාද? ජීවා විඥාණයට ඇලිලාද ආදී වශයෙන්. එහෙම නැත්නම් හිතේ උපදින ධර්මතා පිළිබඳ ආදී වශයෙන් හොඳට පින්වන්නේ සතර සතිපට්ඨානය පිළිබඳව මම කල්පනා කරන්න ඕනේ. පංච බල පිළිබඳ. එහෙම නැත්නම් අපි ගමු අපි ඔක්කොටම දන්න බොජ්ජංග ධර්ම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්තය පිණ්ඩපාති ගිහිල්ලා එනකොට සති සම්බොජ්ජංගේ වැඩුණාද නැද්ද? ධම්මවිජේ සම්බොජ්ජංගේ වැඩුණාද නැද්ද? විරිය සම්බොජ්ජංගේ වැඩුණාද නැද්ද? මේ දාන් එහෙම බොජ්ජංග ධර්මයන් වැඩුණාද කියලා කල්පනා කරන්න ඕනේ. ඒවා පිරිහුණාද කියලා කල්පනා කරන්න ඕනේ. පිරිහිලා නැත්තම් වැඩිලා තියෙනවා නම් ඒ පිළිබඳ සතුටු වෙන්න ඕන. පිරිහිලා තියෙනවා නම් භාවනාවෙන් ඒක වර්ධනය කරගන්න මහන්සි වෙන්න ඕන. නේද? දැන් බලන්න යම් කිසි කෙනෙක් භාවනා කරන ඕන බලන්න බොජ්ජංග ධර්ම පිළිබඳ මම කියලා දෙන්නම්. යම් කිසි කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනකොට ඇස් දෙක පියාගෙන දැන් කුසල ආරාමණය කල්පනා කර කර ඉන්නකොට අපේ හිත නානා අරමුණු ඔස්සේ දුවනවනේ. නේද? එතකොට ඇස් දෙක පියාගත්තට පස්සේ අම්මට ඇවිල්ලා කියන්න පුළුවන් පුතේ යන්න ඔයාගේ ඇස් දෙක එහෙමේ ගියා. හිත එහෙමේ ගියා. ඒ මොකුත් කියන්න බෑනේ. අපි ඇස් දෙක පියාගෙන ඉන්නේ. එතකොට ඇස් දෙක පියාගෙන ඉන්න මගේ භාවනා අරමුණ එහෙත මෙහෙත යන්න දෙන්නේ නැතුව කර්මස්ථානයෙන් බැහැරට එන්නේ නැතුව මාව පාලනය කරන්න පුළුවන් ශක්තිය මන් ළඟ තියෙන්න ඕනද නැද්ද? නේද? ඒ කියන්නේ නානා ආරම්මණයන් ඔස්සේ මගේ හිත දුවනවා. දැන් ඔන්න බලන්නකෝ. සමහර අය ඉන්නව නේද මధుරෝ මරණ. සමහර අය ඉන්නව මధుරෝ මරන්නේ නැති. එහෙනම් සමහර කෙනෙකුට මදුරුවා දකින්නකොට මැරෙන්නත් සමහර කෙනාට මදුරුවා දකින්නකොට නොමැරෙන්නත් යම්කිසි ශක්තියක් හිතේ තියෙන්න ඕනද නැද්ද? අපේ අත කපනකොට රිදෙනවා. කොනිත්තනකොට රිදෙනවා. ආන් මේ විදිහට මදුරුවා ගැන මතක් වෙනවා නම් මෙයාගේ අත ගැඩුනොත් රිදෙනවා. ලේ එළියට එනවා. මෙයා මගේ අත ගැඩුනා වගේ තමයි. මෙයාට අම්මා ඇති, මෙයාට තාත්තා ඇති, මෙයාට දරුවෝ ඇති කියලා මතක් වෙනවා නම් ඒක මතක් වෙනවා නම් අතේ වහනකොට මරන්න හිතෙන්නේ නැහැ. හැබැයි මතක් වුණ නැත්නම් මරනවා. නේද එහෙනම් මතක් වෙන්න යම්කිසි එකට කියන අපි සිහිය කියලා. එහෙනම් මතක් වෙන්නේ කල්පනා කරපු කෙනාටයි. එහෙනම් මතක් වුණොත් අපි ආරක්ෂා කරන බලවේගයන් මගේ හිතේම තියනවද නැද්ද? හිතේම තියෙනවා. නේද? ඔන්න බලන්න සමහර අය අපිට තරහා ගිහිල්ලා කාට හරි බනිනවනේ. පස්සේ මතක් වෙනවා අයියෝ මට ඒ වෙලාවේ තරහා ගිහලා ඉතින් ඕන් නැති වචන ඔක්කොම කිව්වනේ. අපි ගිහින් සමාව ගන්නවද නැද්ද? ඒ කියන්නේ වැරද්දක් කියලා හොඳටම දන්නා. පරස වචන කියපු එක වැරද්දක් කියලා හොඳටම දන්නා. හැබැයි ඒ වෙලාවේ මට අමතක වුණාද නැද්ද? එහෙනම් ඒ වෙලාවේ අමතක වුණා. හැබැයි පස්සේ මතක් වුණ ස්වභාවයක් තියෙනවා. එහෙනම් පස්සේ හරි මතක් වුණේ ඒක කලින් කල්පනා කරලා තිබ්බ හින්දාද නැද්ද? මේක හොඳ නැති වචනයක්. ඒ වෙලාවෙම මතක් වුණා නම් අපි කියන්නෙම නෑ. එහෙනම් අපේ හිතේ තියෙන අපිව පාලනය කරන ගතිය. ආන් වගේ භාවනා කරන කෙනාට හිත එහෙට මෙහෙට යන්න දෙන්නේ නැතුව හොඳද හිතේ හිත මෙහෙට යන්න දෙන්නේ නැතුව කමඨහන තුලම තියන්න පුළුවන් ශක්තියක් තියෙන. ඒක තමයි සති සති සම්බොජ්ජංගය කියලා කියන බොජ්ජංග ධර්ම හතයිනේ. සති සම්බොජ්ජංගයේ කෘත්‍යය තමයි කමඨහනින් බහැරට යන්න යන්න දෙන්නේ නැතුව හිත පාලනය කරනවා. නේද? ඒ විතරක් නෙමෙයි ඇස් දෙක පියාගෙන ඉන්න කෙනාට ඇහෙන් දකිනා වගේ කර්මස්ථාන අරමුණු තේරෙන්න ඕනද නැද්ද? දැන් අසුබ කමඨහන වඩනවා නම් ශරීරයේ අසුබයි කියලා ඇහැට පේනා වගේ හිතට දැනෙන්න ඕනද නැද්ද? නේද? දැන් බලන්න යම්කිසි කෙනෙක් කෑම එකක් කනවා. ජිපෝම් පෙට්ටියක දාපු කෑම එකක් කනවා. නේද? කවුරු හරි අහනවා මොනවද කෑම එකේ තිබ්බේ කියලා. අපි කියනවනේ පරිප්පු තිබ්බා තියෙන කෑම ටික කියනවනේ. හැබැයි අපි කියනවද ජිපෝම් පෙට්ටියක් තිබ්වා. එහෙම කියන්නේ නැහැ කාපු කෑම ටික ආශ්‍රය කරපු ටික විතරයි අනික් කටියට කියන්නේ. හැබැයි ජිපෝම් පෙට්ටියක් එළියෙන් තිබ්බා කියලා කාටවත් කියන්නේ කියන්නේ නැහැ. ආන් වගේ අපේ ශරීරය ඇතුලේ හැම තියෙනවා. ශරීරය ඇතුලේ මස් තියෙනවා. හැබැයි අපිට මතක් වෙන්නේ දැන් අපි නානකොට ඇඟේ සබන් ගන්නකොට මස් වල සබන් ගන්නවා වගේ කියලා අපිට මතක් වෙනවද? අපි හිතන්නේ ඇඟේ සබන් ගන්නවා කියලානේ හැමේ සබන් ගන්නවා කියලා තමයි අපිට මතක්. අපිට නිකන් හරි මතක් වෙනවද මස් කුට්ටියක සබන් ගන්නවා කියලා? එහෙම නැත්නම් නහර ගොඩක සබන් ගන්නවා කියලා? එහෙම නැත්නම් ලේ ගොඩක සබන් ගන්නවා කියලා? එහෙම මතක් වෙන්නේ. නමුත් ඇත්ත කතාව ඒකද නැද්ද? ගොඩාක් වෙලා නානකොට මස් ගඳ එනවද නැද්ද? නේද? එහෙනම් මට මේක මතක් වෙන්න නම් ඇහෙන් දකින්න වගේ මනසින් නැවත නැවත නැවත මේක ඇතුලේ තියෙන හරියට අර ගරාජ් එකක වැඩට යන බාසුන් නෑ වගේ. නේද? ගරාජ් එක කවුරු හරි වැඩට යනකොට කලින් දන්නේ නැහැනේ වාහන වල ඇතුලේ තියෙන කොටස්. එළියෙන් දොරවල් හොඳට තියෙනවා හොඳට පේනවා. හැබැයි වැඩට ගියාට පස්සේ මෙයාට රේඩියේටරේ තියෙන තැන අහු වෙනවා. බැටරි තියෙන තැන අහු වෙනවා. වයර් තියෙන තැන මතක් වෙනවා. සයිලන්සරේ කොහෙද තියෙන්නේ? මාස දෙකක් තුනක් විතර මේ කෑලි අතපත ගගා ඉන්නකොට මෙයාට වාහනය කෙලියෙන් දකිද්දිම ආ රේඩියේටරයක් මෙන්න මෙතන තියෙනවනේ කියලා එයාට ඇහෙන් පේනවනේ මේ හිතට දැනෙනවද නැද්ද මේක ඇතුලේ එකක් තියෙනවා කියලා. වැඩිපුර ආශ්‍රය කරපු හින්දාන් වගේ මේ ශරීරය ඇතුලේ ලේ තියෙනවා, මේ ශරීරය ඇතුලේ මස් තියෙනවා, මේ ශරීරය ඇතුලේ කෙල තියෙනවා, මේ ශරීරය ඇතුලේ මුත්‍රා තියෙනවා, මේ ශරීරය ඇතුලේ අසූචිය තියෙනවා, මේ ශරීරය ඇතුලේ බඩවැල් තියෙනවා, මේ ශරීරය ඇතුලේ නොපැසුණු ආහාර තියෙනවා, මේ ශරීරය ඇතුලේ කබ තියෙනවා, කෙල තියෙනවා, හොටු තියෙනවා කියලා යම් කෙනෙක් මාස දෙක තුනක් ඇසුරු කරොත් එහෙම ඒ ඇසුරු කරන්න අවශ්‍ය ශක්තිය තමයි ධම්මවිජේ සම්බොජ්ජංගය කියලා කියන කර්මස්ථානයේ ප්‍රකට කරලා දෙන මේක ඇතුලේ තියෙන කොටස් ටික මතක් කරලා දෙන ගතිය. නේද? ඒ වගේම මේ ඉඳගෙන ඉන්න කෙනාට සතුටක් නැත්නම් එහෙම ඉඳගෙන ඉඳේද මඳුරු ඇඟේ වහනවා සීතල දැනෙනවා බඩගින්න දැනෙන දැන් ওই භාවනා කරන අය ආහාර පාලනය කරගෙන අම්මා තාත්තා අතහැරලා කැලවල් වලට ගිහිල්ලා නේද එතකොට ප්‍රීතියක් නැත්නම් එහෙම කරයිද සතුටක් නැත්නම් එහෙනම් භාවනා කරනකොට මේ හිත ඇතුළෙන්ම සතුට උපදව දැන් බලන්න මහා බෝසතාණන් වහන්සේ එච්චර සැප සම්පත් අතහැරලා යන්න ඊට වඩා ප්‍රීතිය ලැබෙන ක්‍රමයක් තියෙන්න ඕනද නැද්ද? රම්මිය සුරම්මිය සුබ මාලිකා අතහරින්නේ ඊට වඩා සතුටක් තියෙන තැනක් තියෙන්න ඕනද නැද්ද? නේද? එහෙම නැත්නම් යයිද? ආන් වගේ භාවනා කරන කෙනෙකුට ලැබෙන නිරාමිස ප්‍රීතියක් තියෙනවා. හරි සතුටක් තියෙනවා. නේද? ආන් ඒ වගේ සතුටක් උපද්දවා ගන්න පුළුවන් ක්‍රමයක් ඇතුලේ තියෙනවා. එහෙම නැත්නම් ඒක එක දිගට කරන්න දෙන්න සමහර වෙන කොහොම භාවනා කරනවද මන්ද පැය ගන්න. ඇයි ඒ භාවනා කරන්නේ? අතුලාන්තයේ ප්‍රීතිය උපදවන ක්‍රමයක් තියෙන හින්දා නේද? ඒ වගේම ඇඟේ අමාරුකම් අඩු වෙනවා, අපිව සංසිඳිලා යනවා. ආන් ඒ වගේ විශාල යහපත් දේවල් ගොඩාක් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පින්ඩපාතේ වැඩලා එනකොට අපි කල්පනා කරන්න ඕන මගේ මෙන්න මේ ಗುಣධර්ම පිරිහුණාද? මාව පාලනය කරන ගතිය පිරිහුණාද? කර්මස්ථානය ප්‍රකට කරන ගතිය පිරිහුණාද? මගේ ප්‍රීතිය පිරිහුණාද? මාව සංසිඳන එක අඩු වුණාද? මට කමඨහනේම දැන් අර මෛත්‍රී කමඨහනේම තියෙන්නේ නේද? තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ද කියලා නින්දෙදි හර හතර ඉරියව්වේදීම නේද සමහර කෙනෙකුට තරහ තියෙනවා. හැබැයි හොඳට භාවනා කරන කෙනෙකුට ඒ කර්මස්ථානයේ තියෙනවා. ඉරියව් හතරේම ආන් ඒ වගේ හොඳට මේ කර්මස්ථානය තුල මට ඉන්න පුළුවන් ආදී වශයෙන් බොජ්ජංග ධර්ම භාවනා පිළිබඳ ප්‍රතිවේක්ෂා කරනවා. නේද? එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කිරීම ගැන හොඳට ප්‍රතිවේක්ෂා කරනවා. මම මේ කාලේ සම්මා දිට්ඨිය මගේ කොහොමද? සම්මා සංකල්පය කොහොමද? මම මේ පින්ඩපාතය කරගෙන එනකොට සම්මා දිට්ඨිය පිරිහුණාද සම්මා සංකල්පය පිරිහුණාද සම්මා වචනය පිරිහුණාද සම්මා කම්මන්තේ පිරිහුණාද සම්මා ආජීවය පිරිහුණාද සම්මා වායාමයේ පිරිහුණාද සම්මා සති සම්මා සමාධි පිරිහුණාද නැත්නම් වර්ධනය වුණාද නේද සම්මා දිට්ඨිය කියන්නේ අපි දන්නවනේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන මේ ලෝකයේ දුක කියන දේ පිළිබඳ මම දන්නවද දුකට හේතුව තණ්හාව කියලා මම දන්නවද දුක නැති කිරීම නිවන කියලා මම දන්නවද දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නවද නේද සම්මා දිට්ඨියේ කොහොමද මගේ වර්ධනේ ඒ වගේම මම සම්මා සංකල්පය ගැන මොනවද දන්නේ නෙකාම්ම සංකල්පය ගැන, අව්‍යාපාද සංකල්පය ගැන, අවිහිංසා සංකල්පය ගැන මන් දන්නවද? නේද? ආන් ඒ වගේ පින්වත්නි හොඳට හොඳට මේ අංග පිළිබඳව මම කල්පනා කරන්න දක්ෂ වෙන්න ඕන. මේ මෙහෙම කල්පනා කර කර ගිහිලා අවසානයේදී බුදුරජාණන් වහන්සේ සමත විපස්සනා භාවනා පවා දේශනා කළා. නිර්වාණය දක්වාම පින්වත්නි සඳහන් කරන මේක තමයි ශුන්්‍යතා විහරණය මේක තමයි උතුම්ම විහරණය කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට සඳහන් කරන ඉතින් බොහෝම උතුම් සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කරන සාරිපුත්තය යම්කිසි කෙනෙක් අතීත කාලයේදී පිණ්ඩපාත පාරිශුද්ධය පිණ්ඩපාතය ප්‍රතිවේක්ෂා කළා යම්කිසි කෙනෙක් පිරිසිදු වුණා නම් පිරිසිදු වීමේ ක්‍රම දෙකක් තියෙනවානේ කය හිත කියලා අපි කුණු දූවිලි ගෑවනාම මේ කය හොඳට පිරිසිදු කරගන්න ඕනේ ඒකෙන් ඒ තේරුම කියන්නේ හිත පිරිසුදු වුණා කියන එක නෙමෙයිනේ කය පිරිසුදු වුණා කියන එකේ තේරුම හිත පිරිසුදු වුණා කියන එක නෙමෙයි. හැබැයි හිත පිරිසුදු වෙන්නේ කුණු දුවිලි ගෑවිලා නෙමෙයි අකුසල් නිසානේ. නේද? එතකොට බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන මේ හිත පිරිසුදු කරගන්න, කය පිරිසුදු කරගන්න නෙමෙයි. බුදු කෙනෙක් හිටියන් නැත්නම් මේ කය ඕනම කෙනෙකුට පිරිසුදු කරගන්න පුළුවන්කමක් තියෙන බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ පින්වන්නේ කය පිරිසුදු කරවන්න. බුදු කෙනෙක් පහළ වුණ කාලෙක හිත පිරිසුදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. හිතක නැගෙන ලෝභ, දේශ, මෝහ අයින් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාර්යපුත්‍ය අතීත කාලයේදී යම් කිසි කෙනෙක් හිතක් ප්‍රතිවේක්ෂා කළා පිරිසුදු කරගත්තා නම් පින්ඩපාතේ යනේන වාරය පාසාදායිනිකව පිරිසිදු වුණා නම් ඒ හිත පිරිසිදු කරගත්තා නම් පින්ඩපාතේ හින්දා නම් පිරිසිදු කරගත්තේ අතීත කාලයේ යම් කිසි කෙනෙක් පින්ඩපාතේ පිරිසිදු කරගත්තා නම් පින්ඩපාතේ වැඩම කරලා එනකොට හිතේ නැගෙන ධර්මතා අකුසල් ධර්මයන් අයින් කරගෙන හිත පිරිසුදු කරගත්තා නම් මෙන්න මේ විදිහට තමයි පිරිසුදු කරගත්තේ. ඒ වගේම සාරිපුත්‍ර අනාගත කාලයේ යංගක කෙනෙක් පිණ්ඩපාත පාරිශුද්ධයක් කරනවා නම් පිණ්ඩපාතේ පත්‍රිවීක්ෂා කරලා පිණ්ඩපාත යන ගමන ගැන හිතලා බලලා පිරිසුදු භාවයක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මං කියපු ක්‍රමයටමයි මේ පිරිසුදු භාවය ඇති කරගන්න ඕන. අද දවසේ වර්තමාන කාලයේ යංගක කෙනෙක් පිණ්ඩපාතේ ඇසුරු කරගෙන හිතේ පිරිසුදු බව බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ මං කියපු ක්‍රමෙන්මයි පිරිසිදු වෙන්නේ කියලා සඳහන් කරනවා. අකුසල අකුසල්ද මට ඇති උනේ කුසල්ද මට ඇති උනේ පංචකාම ගුණද මට ඇති වෙන්නේ පංචකාම ගුණ ප්‍රහා අයින් වෙන සිතුවිලිද මට ඇති වෙන්නේ පංච නීවරණ මගේ වැඩි වෙනවද පංච නීවරණ මගේ අඩු වෙනවද සතර සතිපට්ඨානය මට වැඩෙනවද සතර සතිපට්ඨානේ මාව ඈත් වෙනවද සම්මිය ප්‍රදාන මට වැඩෙනවද සම්මිය ප්‍රදාන වලින් මං ඈත් වෙනවද පංච බල මගේ වැඩෙනවද පංච බල වලින් මං ඈත් වෙනවද ඉන්ද්‍රිය ධර්ම මගේ වැඩෙනවද? ඉන්ද්‍රිය ධර්ම වලින් මං ඈත් වෙනවද? බොජ්ජංග ධර්ම මට වැඩෙනවද? බොජ්ජංග ධර්ම වලින් මං ඈත් වෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මං වඩනවද? මං ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඈත් වෙනවද? සමත විපස්සනා භාවනාවන් මං කරනවද? සමත විපස්සනා භාවනාවෙන් මං ඈත් වෙනවද? විද්‍යා විමුක්ති ප්‍රතිවේක්ෂණයක් මට සිද්ධ කරගන්න පුළුවන්ද මං ඒකෙන් ඈත් වෙනවද කියලා ආන් ඒ විදිහට කාරණා 13ක් තියෙනවා කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසිකේ සලායතන වර්ගයේ තියෙන පින්නපාත පාරිශුද්ධ සූත්‍රය. ඉතින් කාල වේලාවත් අවසන් වුණා. ඉතින් අපි බොහොම සතුටටපත් වෙන අපින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම දෙමව්පියන් සුජීවත්ව වාසය කරනවා නම් අම්මට තාත්තට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා භාවයට ගිහිල්ලා ඉන්නවා නම් මේගේ දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාණු යාත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා යන් දුක්ඛිත තනක වාසය කරනවා නම් මේ දුකින් සදාට මත මිදේවා සංසාර දුකින් මාත මිදේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු පින්දෙමු ශාසනය ආරක්ෂා කරන ගම්බින් මෙහෙර විහාරයන් ආරක්ෂා කරන ඔබ අපි හැමදෙනාම ආරක්ෂා කරන දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බලය වැඩිවා දෙවියන්ගේ දේව ආශිර්වාදය දෙවියන්ගේ දේව රැකවරණය තබන තබන පියවරක් පාසා පින්වතුන් හැමදෙනාටම ලැබේවා දෙවියන් ප්‍රාර්ථනීය පරිදි සංසාර දුක් කෙලවර කොට සසර දුකෙන් මත මිදේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. අද මේ පින්කමට සම්බන්ධ වෙන්නට යෙදුණු කුඩාම දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා මේ පින්තුන් හැමදෙනාටම කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය හාසු වේ ලැබේවා. දුවල පුතාලගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. පෞල් ජීවිතවල සාමය, සතුට, සමගිය වර්ධනය වේවා. පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රැකවරණයෙන් තුනුරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් ජාත්‍ය ආදී දුකෙන් සදාතම අත මිදී ලබන අති උතුම් මහා නිවනින් සැනසෙන්නට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයම පිහිට පිණිස පවතිවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු ගාතාවන් කියලා දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනම් ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම් හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.